ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 24 වන සතියේ සිකුරාදා දවස ඔබ වෙනුවෙන් ගෙනෙන සමාජ කතිකාවත දේශනාව පවත්වන්නට අද දවසේත් සුපුරුදු පරිද්දෙන් වැඩම කරන්නට යෙදුණු අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ නිර්මාතෘවර පූජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදු නාදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු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 ඒකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරති තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය නිවැරදිව සකස් කර ගැනීම සඳහා අපි ආරම්භ කරපු ප්‍රායෝගිකව කළ යුතු දේ සාකච්ඡා කරන වැඩසටහන තමයි ප්‍රත්‍යක්ෂා වැඩසටහන කියලා කියන්නේ. ඉතින් අපි වෙනස් වෙන්න ඕනේ. හැමදාමත් අපි කතා කරන්නේ වෙනස් වෙනකොට අපි වෙනස් විය යුත්තේ වැරදි හිඳයි. වැරද්දක් තිබොත් විතරයි වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන්නේ ආයේ වැරදි දෙයකට නම් එතනදී ආයෙ ප්‍රශ්නයක් එනවා. ඒකින්ද වෙනස සිද්ධ වෙන්න ඕනේ. ඊටාම නිවැරදිම වෙනසක් වෙන්න ඕනේ. මොකද වැරදි වෙවි වැරදි වෙවි වෙනස් වෙවි ඉන්න කාලයක් නැහැ. මනුස්ස ජීවිතය තුළ. ඒක නිසාවෙන් තමයි අපි ධර්මය කතා කරද්දී අපිට ධර්මය අවශ්‍ය වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඇයි අපි වෙනස් විය යුත්තේ කොයි පැත්තටද කියලා අපිට හොයාගන්න බෑ. අපේ අපේ හිත අපිට කියන්නේ අපි නිවැරදි කියලා. අපේ සිතත් කියන්නේ හැම වෙලේම අපි නිවැරදි කියලා. එතන තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මම හැම වෙලේම වෙනස් වෙන්න බලන්නේ හරි පැත්තට. නමුත් මම මගේ හිතයි මට මේ හරි පැත්ත මේකයි කියලා කියන්නේ. එතකොට ඒක හරිද දන්නේ නැහැ. සමහර වෙලාවට ජීවිතේ සැරෙන් සැරේ අපි ඒ වගේ අත්දැකීම් තියෙනවා කාලයක් හරි කියලා හිතාගෙන මම බොහෝ වෙහෙස මහන්සියලා කරපු දේවල් තවත් කාලයකදී අපි හොඳටම දන්නවා අපරාධ මම ඒ කාලේ කරලා තියෙන වැරදි දෙයක් පිළිබඳවයි ගිහිලා තියෙන ගමන වැරදි කියලා තේරෙන්නේ පස්සේ සමහර වෙලාවට ගොඩක් ජීවිතයේ අවසාන භාගයට ලැබෙන කාල වෙනකොට තමයි හුඟක් අය තේරෙන්නේ එතකොට කරන්න දෙයක් නෑ ආපහු හරවන්න බෑ ඉතින් ඒකින්ද අපි පොඩ්ඩක් හැටලා බලන්න ඕන අපේ ජීවිතය දිහා අද අපිට තියෙන්නේ සමාජ කතිකාවත පිළිබඳ කතා කරන්නයි. මේ සතිය අපි කතා කරගෙන ආපු මාතෘකාව ප්‍රථම ධානය පිළිබඳවයි. ඒකින්ද අපි බලන්න ඕනේ කොහොමද අපි මේකෙන් ගැලවෙන්නේ මේ සසර ජීවිතෙන් ගැලවෙන්න මේ සමාජය තුළ තියෙන ක්‍රමවේදය අපි අත්දැකලා අපි හැමදාම කතිකාවතේදී කතා කරන්නේ මට අවශ්‍ය නම් අදුම තරමින් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයට නිවැරදි සාධාරණයක් ඉෂ්ටකරනද වර්තමානය භාවිතා කරන මට අනාගතය සඳහා යමක් කළ යුතුය තියෙනවා ඒ සඳහා මම සමාජයට පණිවිඩය දිය යුත්තේම ආදර්ශ සම්පන්නව මේ දේවල් අත්විඳීමෙන් එහෙනම් අද තියෙන අපිට ගැඹුරු දෙයක් කතා කරන්න වෙනදා වගේ සරලම දෙයක්ුත් නෙවෙයි. ඇයි මං එහෙම කිය වර්තමානය කියලා වර්තමානයේ අපිට අවශ්‍ය නම් ditta dhamma සුඛ විහරණය කියන தත්ත්වයටපත් වෙන්න පුළුවන්. මේ ජීවිතයේ විඳිය හැකි ඉහළම සැපය විඳින්න අපිට පුළුවන්කම තියෙනවා වර්තමානයේ. එතකොට ඒ කියන්නේ මේ මේ මේ ජීවිතයේ ඉන්නකොට මිනිස්සුෙකුට විඳින්න පුළුවන් උපරිම සැපය විඳින්න පුළුවන්කම තියෙනවා. ඒක ලෞකිකයි. නමුත් ඒක විඳින්න පුළුවන්කම තියෙනවා. ඒක විඳින්න පුළුවන් විදිය ගැන අපි දැන් කතා කරා. නමුත් අදත් අපි දැන් කතා කරනවා ඒ தത്വයටපත් වෙන්න අවශ්‍ය කරන සියලු වැඩපිළිවෙල එකක් කිසිම අඩුවක් නැතුව බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ තියෙනවා ඒක අපිට මේ වෙනකන් මේ වර්තමාන වෙනකන් හම්බුනේ රැකිලා ආවේ අද අපිට මේ බණ ඇහෙන්නේ අද එතකොට මට ඒ බණ ඇහුනේ මට ඒ උපදේශ ටික අපේ ගුරුවරු දුන්නේ නේද අපේ කමඨහන් ගුරුවරුන්ගේ එවැනි මට්ටමකටපත් වෙන්න මානසිකත්වය සකස් කරගන්නේ කොහොමද කියන උපදෙස් ලබා දුන්නේ කවුරු හින්දාද මේ ඒ කෙටියෙන් කියනවා මේ වර්තමාන මේ ප්‍රතිඵලය මේ වෙලාවේ ප්‍රතිඵලයක් බුද්ධිගමින් මේ මේක එක්තරා ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ඒ කියන්නේ අපි දෙගොල්ලම දෙපැත්තේ ඉඳගෙන මේ ඉහළ මානසිකත්වයක් ගැන කතා කරනවා අඩුපාඩුවක් නැතුව. එහෙනම් ඒක ප්‍රතිඵලයක් නේ විඳින්නේ. ඒ ප්‍රතිඵලය විඳින්න හේතු වෙච්ච කාරණා ගත්තොත් මුලින්ම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය නේද පාරමිතා ශක්තියෙන් බුද්ධත්වයටපත් වෙලා ඊට පස්සේ මේ ධර්මය දේශනා කරපුවාම ඒ දේශනා කරපු ධර්මය අද වෙනකන් රැකිලා එන්න ඕනේ. එහෙනම් මගේ වර්තමානයේ නිර්මාණය වෙන තැන පච්චරේ අටුවාව ලිව්ව ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ගස්වල කොළපොතු නේද ආහාරයටගෙන ධර්මය ආරක්ෂා කරපු කටපාඩමින් ආරක්ෂා කරපු ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒත් මේ රට රකගත්ත වීරවරුත් ඉන්නවා. නේද? අතීතයේදී බොහෝ වෙහෙස මහන්සියලා ප්‍රතිපත්තියෙන් ශාසනය ආරක්ෂා කරපු රහතන් වහන්සේලාගෙන ප්‍රථම සංගායනාව කරපු මහරහතන් වහන්සේලාත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දැක්ක. ඒ ඔක්කොගේම ප්‍රතිඵලයක් නේද අද මේ අපි මුත් වෙන්නේ. එහෙනම් මගේ වර්තමානය මට අයිතිද? මගේ වර්තමානය මේ වර්තමානය මේ වෙලාවේ මම වර්තමානයේ භුක්ති විඳිනවා මේ වර්තමානය බොහෝ දුක් කඳුළු සහිත අයගේ කැපකිරීමක ප්‍රතිඵලයක්. එහෙනම් නේද? මගේ යුතුයකමත් කරන්න ඕනද නැද්ද? මගේ යුතුයකම කරන්න ඕනේ. ඒ සඳහා අපි පෙළ ගැහෙන්න ඕනේ. ඉතින් ඒක කතා කරන්නේ වැඩිපුරම හෙට දවසේ. නමුත් අදටත් අපිට ඒ කතාව ඕන වෙනවා. මොකද මගේ යුතුයකම කරන්න නම් මම කතිකාවර්තක් විදිහට මේක ගොඩනගා ගන්න නම් මම හැමදාම කියන්නේ තමන්ගේ පැත්තෙන් निराවුල් මානසික තත්වයක් දෙන්න ළඟම ඉන්න කෙනාට හරි පණිවිඩය දෙන්න ඕනේ. පණිවිඩය දිය යුත්තේ වචනෙන් නෙවෙයි පණිවිඩය දෙන්න ඕනේ ක්‍රියාවෙන්මයි. ඒක හරිම බරපතලයි. ඇයි ක්‍රියාවෙන් ක්‍රියාවෙන් දෙන පණිවිඩය බරපතලයි කියලා කියන්නේ ඇයි? ඒක ඔළුව හරහටම කෙනෙක්ගේ ලොකු ප්‍රහාරයක් එල්ල වෙන නේද ලොකු ප්‍රහාරයක් එල්ල වෙනවා හේතුව තමයි මිනිස්සු පුදුම කරන දේවල් තියෙනවා මේ ලෝකේ තව කෙනෙක් පුදුම වෙන්නේ මොනවටද Tamanට කරන්න තියා හිතාගන්නවත් බැරි දෙයක් වෙන කෙනෙක් කරනකොට මිනිස්සු පුදුම වෙනවා නේද එතකොට මේ පුදුම වෙන දේවල් කරන අය ලෝකයේ විශේෂිත පුද්ගලයෙකු බවට පත් වෙනවා කැමති නැද්ද එහෙම කෙනෙක් වෙන්න නිකම්ම අනිත් අය වගේ මෙහාට මෙහාට වෙවි වැටවල් ගැන කතා කර කර, ගෙවල් ගැන කතා කර කර, ආදරය ගැන කතා කර කර, තරහ ගැන කතා කර කර නේද? කම්බුල් පාරවල් ගැන කතා කර කර නේද? පරණ වැඩිච්ච ඒවා නේද? ඒ වගේ කෑම ගැන කතා කර කර ඒ වගේ දේවල් ගැනම හොය හොය ඒ ඔක්කොම කරන දේනේ. ලෝකේ ඉන්න හැම කෙනාම කරන දේනේ. නේද? එතකොට ඊට වැඩිය සුවිශේෂී පුද්ගලයෙක් වෙන්න කැමති නැද්ද? වටින්නේ නැද්ද ඒක? ඒක බොහොම වටිනවා. එහෙනම් අන්න ඒ වගේ වැඩපිළිවෙලකට යන්න නම් කොහොමද අනිත් අයව ඒ වගේ පුදුම කරවන්නේ? නිවසේ හැසිරීමෙන් මට පුළුවන් නිවසේ සියලු දෙනාට ධර්මය අවබෝධ වෙන මට්ටමකට හැසිරෙන්න ඕන පුළුවන්කම තියෙනවා කෙනෙකුට. ඒක තරුණ කෙනෙකුට පුළුවන් තමන්ගේ අම්මා තාත්තට ඒ කියන්නේ මම අර කිව්ව ඔළුව හරහට පහරක් වදින විදිහට අම්මා තාත්තාව ධර්මය තුළ නැඹුරු කරන විදිහට හැසිරෙන්න පුළුවන් තරුණ කෙනෙකුට වුණා. හරිද? මම මෙහෙම කියන්නම් මම දන්නේ එක ලොකු ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා මෙහෙම කතාවක් හරි ආදර සම්පන්න කතාවක්. මම මගේ පොඩි ස්වාමීන් වහන්සේලාට හැම හැම වතාවකම කියන භාවනාරමතාවය ඇති කරගන්න කියලා. භාවනාවට කැමැත්ත ඇති කරගන්න කියලා. හැබැයි මේක සිද්ධ නොවන තැන මම කරා වැඩක් ඒ තමයි අන්න අයට පේන්න මම භාවනා කරා. වෙනදට මම කුටි ඇතුළටලා භාවනා කරන්නේ නෑ මම. පේන්න ගල්ගෙඩිය වගේ භාවනා කරා. ඊට පස්සේ මට කියන්න උනේ නෑ. මම එහෙම භාවනා කරන්න පටන් ගන්නකොට අනිත් අය වෙන්න කරන්න පටන් ගත්තා. හරිද? ඉතින් අන්න ඒ වගේ ආදර්ශයෙන් මෙන්න මේ වගේ දේවල් වුණොත් අපි ඉන්නව ගෙදරක ඒ ඉන්න කෙනාට අනිත් අයට හොඳටම තරහා යන තැන්වල තරහා යන්නේ අනිත් අයට හිතා ගන්නවත් බෑ මේ වගේ වෙලාවක කොහොමද මේ ඉන්නේ කියලා එහෙම තරහ යන්නේ අනිත් අය ගොඩ කලබල වෙලා තීරණ ගන්නකොට බොහොම හැඩිදැඩි තීරණ ගන්නවන වෙලාවට කලබල වෙලා හරිම දරුණු තීරණ ඒ වෙලාවට හරි කෙලින් ඉන්න කිසිම නොසන්සුන්කම නැහැ එතකොට අර කලබල වෙච්ච අය ගන්නේ ගොඩාක් වෙලාවට හරි තීරණද වැරදි තීරණද? වැරදි තීරණ. මෙයාගේ තීරණ හැම වෙලේම හරි තීරණ. අනිත් එකකටම වැඩිය හරි හරි පුදුම වැඩක් තියෙනවා. හැම වෙලේම මූණේ තියෙන හිනහම් මුණක්. හරි? ප්‍රීතියෙන්ම ඉන්න ස්වභාවයක් තියෙනවා. උඩින් උඩින් ඉන්නවා වගේ දැනෙනවා. එයා අනිත් අය දකිනකොට මෙයා මොනවා කරත් හැම වෙලේම හිනහ වෙලා නිකන් මේ අර බුම්මගෙන ඉන්න ගතිය කවදාකවත් පේන්නේ නැහැ. මොන තත්වයක් යටතේ වුණත් හිනහ වෙලා ඒවට මුණ දෙන ගතියක් තියෙනවා. පුදුමාකාර සැහැල්ලු විතරක් නෙවෙයි තා කාර්යක්ෂමයි අනිත් අයට වෙහෙසකාරී වගේ දැනෙනකොට මෙයාට වෙහෙස නැහැ බලනකොට. හරිද? කොච්චර වෙහෙස වුණා වෙහෙසකාරීව ගොඩ වැඩ කරනවා අනිත් අයට වඩා බොහොම ක්‍රියාශීලී නිවැරදි තීරණ ගන්නවා. හරිම ඍජු වී සහ මොකක් හරි වැඩක් පටන් ගත්තොත් එක අරමුණකට එක දිගට වේගෙන් යන්න පුළුවන් හොඳට තේරෙන අනිත් අයට හරියට ඔය මේ දැකලා තියෙනවා අපි මේ ආදර්ශයට ගන්න කියන්නේ නිකන් පෙනුම මං කියන්නේ සිංහයේ කොටියේ ගොදුරකට පයින්ද සූදානම් වෙලා ඉන්න වෙලාවක තියෙන ඡායාරූපයක් දැක්ලා තියෙනවා. එනිකන් අනිත් සත්තු වගේ මේක තියෙනවා නේද යම්කිසි තීව්‍ර ගතියක් තියෙන නේද? උකුස්සෙක්ගේ බැල්මෙහි තියෙන තීව්‍ර ගතියක් මම උදාහරණයක් කියන්නේ මේ. ඒ කියන්නේ ඒක නිකන් තියුණුයි නේද? හරියටම හරියටම නිකන් ගොදුරටම පයින් ගතිය තියෙන වග පේනවා ඒක බලනකොට අනිත් සත්ත්වය වගේ නෙවෙයි නේද? කෙඩෑරි ගතියක් නැහැ. ඒක නිකන් එදිට අන්න ඒ වගේ වැඩක් කරන්න ගියාම. හරිද? චරිතය යන්නේ මේ වගේ චරිතයක් වැඩක් කරන්න ගියාම හැම පැත්තම ආවරණය කරගෙන අනිත් අයට තේරෙනවා මේක මහා දැවැන්ත චරිතයක් කොහෙවත් වරදින්නේ නැහැ හිතා ගන්න බෑ කියලා. ඒ ඔක්කොම මම ඔය කිව්ව ඔක්කොම වෙන්න හේතුව මොකක්ද? මම කිව්වොත් ප්‍රබල චිත්ත ඒකාග්‍රතාවයක් කියලා. බලනකොට එයා හරි පුදුම කෙනෙක්. පොත් බලනකොට පොත් බලනවා. හරිද? වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් තමන්ගේ තියෙන වැට්ටි ඉවර කරගන්නවා. හරි? කට්ටියත් ගෙදර කට්ටියත් එක්ක රූපවාහිනිය බලනවා නම් හරියට වෙලාවට ඒක බලනවා හරියට වෙලාවට නැගිටිනවා. කියලා ඉඳගන්න තුන වෙලා ටිකලා. හරි මම මේ වෙලාවට හරි පුදුම සංවිධානාත්මක ජීවිතයක්. හරිද? වෙලාවට වෙලාවට හැමදේම කරන සන්තෝෂයෙන්ම ඉන්න නිවැරදි තීරණ ගන්න අර කිසිම වෙලාවක අහපස්සට ඇදෙන යාර ඈලි මෑලි ගති මොකුත් නැහැ. මේ ඔකොටම හේතුව තමයි අර තියෙන ප්‍රබල චිත්ත ඒකාග්‍රතාවය. හරි? ඕන වැඩක් එක දිගට කරගෙන යනවා ආපස්සට හැදෙන්නේ නැහැ. එහෙම චරිතයක් වුණොත් ඒ චරිතය ඒ ළඟ ඉන්න අතරේ අය අතරින් උඩට විදින චරිතයක් ඒක. අනිවාර්යයෙන් මේ ඉන්න පිරිස අතරේ එක විශාල දියුණුවකටපත් වෙනවා. පවුලේ අය අතරින් විශාල දියුණුවකටපත් වෙනවා. ගමේ අය අතර දියුණුවකටපත් වෙනවා. රටේ අය අතර විශාල දියුණුවකට පත් වෙනවා හිතා ගන්න බැරි තරම් මහ පුදුම චරිතයක් බවට පත් වෙනවා මේ ඔකොටම හේතුව චිත්ත ඒකාග්‍රතාවයයි හරිද එහෙනම් මේක කොහොමද වෙන්නේ කියලා අපි දැන් කතා කරන්න යන්නේ හරි මම මෙහෙම කිව්වොත් පීනන්න පුළුවන්කම සකස් කරගන්න කෙනෙකුට පිහිනා යන්න පුළුවන්කම සකස් කරගන්න කෙනෙකුට ගඟ මත රඳා පවතිනවාද පීනීම? ඕනම සැඩපහරක පීනන්න වෙනවා පුරුදු වෙලා තියෙන්නේ. එහෙමනම් අහවල් ගඟේදී බෑ මේ ගඟේදී පුළුවන් එහෙම එකක් තියෙනවද? නැහැ. ඒක හැකියාවක් නේද? එහෙනම් චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරපු කෙනෙකුට සිද්ධිය අදාළ නැහැ. හරිද? සිද්ධිය අදාළ නැහැ. චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ හිතක තියෙන ශක්තියක්, හිතක තියෙන විශේෂත්වයක්, ඒකේ තියෙන හිත විසිරෙන්නේ නැතිකමක්. චිත්ත ඒකාග්‍රතාවය කුසල ආරම්මණයක සකස් කරගත්ත කෙනෙකුගේ වැඩක් කරන්න ගියාම අයින් වෙච්ච දේවල් ගැන අපි ඊපෙරට කතා කරා. හරි. අපි මොකක් හරි දෙයක් පිළිබඳ ඡන්දයක් ඇති කරගත්තාම කැමැත්තක් ඇති කරගත්තාම කරන්න යම් අරමුණක් ඇති. අපි නිකම්ම බලමු අපි අපි ගැනම උදාහරණයක් අරගෙන කතා කරමු. මොකද මේක සමාජයට ආයුතු තියෙන්නේ හැමෝගෙම දියුණුවෙන් සහ අනිත්‍යයට මේවා කියා දීමෙන්. අපිට වෙලාවකට හරිය ලොකු උනන්දුවක් තියනවද නැද්ද තමන්ගේ දියුණුව සඳහා සඳහා ඒක ලෞකික වෙන්න පුළුවන් ලෝකෝත්තර වෙන්න පුළුවන් මේකම ගැන ලොකු අදහස් වෙනවද නැද්ද අන්න එහෙම ආපු වෙලාවක් හිතන්න ඔය මගේ හිතේ හැටි හරි සමහර වෙලාවට මට හිතලා තියෙනවා ඉන්නවකෝ මම භාවනා කරන්න පටන් ගන්නවා හරිද හ්ම් එහෙම හිතනවා ආය වෙලාවකට හිතනවා මම අධ්‍යාපනයේ ලංකාවේ පළවෙනි අධ්‍යාපන පාසල් වෙන ගහලා ලංකාවේ පළවෙනි වෙච්ච කෙනා දැක්කම මම අඩුම ගානේ මගේ දිස්ත්‍රික් රැංක් එකවත් එකට ගන්නවා කියලා ළමයි ලොකු උනන්දුවක් ඇති කර ගන්නවා. නේද? ඒ වෙලාවල් වල බොහොම ඉහළ ඉලක්ක පිළිබඳව කැමැත්ත ඇති වෙලා යම් යම් තීරණ අරගෙන ටිකක් හරි දවසක් දෙකක් හරි සූදානම් වෙච්ච සමහර අය මම පැවිදි වෙනවා කියලා නිකන් ඒ වගේ සිතුවිලි ඇති කරගෙන හරි ඒ වගේ මොකක් හරි ඉහළ ඉලක්කයකට සූදානම් වෙලා යම් දුරකට ඒක කරගෙන ඇවිල්ලා අඩාල වෙච්ච අවස්ථා ජීවිතේ එකක්වත් නැද්ද? <laughs> එහෙම නැති අවස්ථා එකක්වත් නැහැ. ඒ තරමටම ඒකමමයි වෙන්නේ. මං කියනවා අර වගේ හොඳම තීරණයක් ගත්ත හොඳම හොඳම දෙයක් හිතපු. හරිද? ලංකාවෙන් පළවෙනි යනවා. හරි. තමන්ගේ ඉස්කෝලෙන් පළවෙනි යනවා. මොනවා මොනවා හරි. හරිද? නැත්තම් මෙන්න මේ தත්තට යනවා කියලා හිතපු වෙලාවක තිබ්බ මානසිකත්වයේ මතක් කරන් පොඩ්ඩක්. ඒ අධික හොඳ කැමැත්තක් තිබ්බ වෙලාවක් හොඳ තැන ගැන හොඳ දෙයක් ගැන අපි දෙමු ලෝකෝත්තර පැත්ත හරි කමන්නේ. අන්න එදා තිබ්බ මානසිකත්වය එක දිගට තිබුණා නම් අද කොතනද? නේද? පැහැදිලි වැරද්ද එහෙනම් මොකද්ද මේ මානසිකත්වය රැක ගන්න බැරුණා. මේ මානසිකත්වය රැක ගන්න බැරුණා. ඇයි රැක ගන්න බැරි වෙන්නේ? වෙන මොනවාක්වත්ම නෙවෙයි රැක ගන්න බැරි වෙන්නේම මේක අනිත් පැත්තට අදින වෙනත් දේවල් වලට ඇතිවන්නා වූ ඡන්දය ඒවට කියනවා කාම ඡන්දය කියලා. හරිද? ලෝකෝත්තර අරමුණු වලදී තමයි එතකොට කාමච්ඡන්දය නෙවෙයි ඒතර කුසල ඡන්දයක් තියෙන්නේ. නමුත් වෙනත් කාම අරමුණකට තියෙන කාමච්ඡන්දයක්ම තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ වෙනත් කාමාර නැත වෙනත් මේ ලෝකේ ලෞකික අරමුණකට තියෙන එකට කාමච්ඡන්දේමයි කියන්නේ. ඒකට යන්නත් බෑ අනිකුත් අනිකුත් දේවල් වලට අදින්න හින්දා. හරිද? ඒකට යන්නත් බෑ අනිකුත් අනිකුත් දේවල් වලට අදින හින්දා. හිත. එහෙනම් එක අරමුණකට යන්න නම් අපි ඒ අරමුණ තුල තීව්‍රව කටයුතු කරන්න අනිත් දේවල් වලට බාධා වෙන්නේ නැති වෙන්න ඕනේ. ඒක නම් පළවෙනි එක කාමච්ඡන්දය. කාමච්ඡන්දයෙන් බාධා වෙන චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරලා නැති හින්දා එයාට එක දිගට යන්න දෙන්නේ අපස්සට අදිනවා කියන්නේ. ඒ වගේම තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ හොඳටම මේ ලෝකේ තියෙන මම නම් දකින කර්මයක් ඒක. ඒක පැහැදිලි කර්මයක් ඇයි අපේ කාමච්ඡන්දේ ඉඳ මොන හරි කාම වස්තුවක් හරි හොයාගන්නේ. හරිද? ඔයාගෙන අඩුම ගානේ මාත්‍රිය වේලාවකට ඒකෙන් සැපයක් ඉති කෑමක් හරි කාලා කෑම කනකොට අඩුම ගානේ කෑම කන එකේ සැපේ මාත්‍රිය වේලාවකට හරි තියෙනවා. තරහෙන් මොනවද හම්බෙන්නේ? නේද? තරහට පිපුරුවා කියලා මොනවද හම්බෙනවද? කිසිම දෙයක් හම්බෙන්නේ නැති එක තමයි තරහ කියලා කියන්නේ. හැබැයි මෙලෝ වැඩ කරගන්න බෑ තරහ ගියාම. නේද? ලොකු ඉසිරීමක් තියනවා කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අරමුණට යන කෙනා සම්පූර්ණයෙන්ම ආපස්සට අදින පිස්සු හැදුනා වගේ එකක් තමයි තරහ කියලා කියන්නේ. ඒක අපි පිටු දැති දැකිය යුතු එකක් කිසිම යහපත තරහෙන් වන කිසිදු යහපත නැත. හරි එහෙනම් මගේ හිත තරහෙන් මුදව ගන්න ඕන. හ්ම් හිතලා බලන්න ගැටීම් ගැටීම් කියන ඒවා කොච්චරනම් තියනවද මේ ලෝකේ ජීවත් වෙද්දී මොන කරදරයක්ද මේ වෙදෙන්නේ. හුඟක් වෙලාවට මම හැමදාම කියන්නේ අනුන්ගේ වැරදි වලට තමන් ඉදවනවා. තරහා ගිය කෙනාගේ ස්වභාවය තමයි නේද? ඕක මට දැනෙච්ච දවසේ ඔළුව කැරකුණා වගේ දැනුණා මේක අපරාධේ අපරාධේ මේ මොන විකාරයක්ද මගේ හිතේ මට ඉස්සෙල්ලා දැනෙච්ච දවස ඔය හැඟීම දැනෙච්ච දවස ගැන මම මේ කියන්නේ ඒක බය නැතුව කියන්න ඕන ඔළුව කැරකුණා වගේ දැනුණ කියන්නේ කියන්නේ එපා වුණා වගේ දැනුණා ඒක හරියන්නේ නැහැ ඒක හරියන්නේ නැහැ නේද මේකෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙන්න ඕන හ්ම් මට වැඩිපුර තරහ යන්නේ අනුන්ගේ වැරදි වලට හරි වෙන එකක් තියා කකුල හැප්පෙන ගලත් එකක් තරහ යනවා මේක හරියන්නේ නැහැ වෙලාවකට නේ වෙලාවට කලබල වෙච්ච වෙලාවට නේද කලබල වෙච්ච වෙලාවට නේද මොනවත් කරන්නේ තමන්ගේ ශරීරයත් එක්ක අතරහ යනවා මේක හරියන්නේ නැහැ මේකේ කිසි තේරුමක් නැහැ මේක අයින් කරගන්න පුළුවන් නේද නිකන් අපරාධ විඳෝ විඳෝ ජීවත් වෙන එකේ තේරුමක් නැහැ කියලා අන්න විසඳුම් හොයන්නේ එතකොටයි තමන් දිහා හරියට බලනකොට විසඳුම් හොයාගන්න පුළුවන් වෙනවා ඒ වගේම තමයි හිරේ විලංගු වෙනවා වගේ හිරේ විලංගුවේ නැති අය ලස්සන ලස්සන තැන්වලට ගිහිල්ලා ඒ ඒ තැන්වල ඒ ඒ බොහෝ වැඩ වැඩ කටයුතු කරගන්නවා. හැබැයි විලංගුවේ වැටිච්ච කෙනාට හිරේට අහුවෙච්ච කෙනාට කූඩුවට කොට වෙලා ඉන්න වෙනවා. ඒ වගේ තමන්ගේ ජීවිතය තුළ කම්මැලිකමට හිර වෙච්ච අය ඉන්නවා. කම්මැලිකමට හිර වෙච්ච අයට ඒ කම්මැලිකමේ සීමාව කඩා ගන්න බැරුව ඒකට කොට වෙලා ඉන්නවා. හැමදාම කම හැමදාම නිදි. හැමදාම කල් දානවා. කළ යුතු හොඳම වැඩේ හොඳම වැඩේ කරත් හොඳම සන්තෝෂය ලබන්න පුළුවන්. හරි ඒ ඔක්කොම කල් දානවා හැම වෙලෙම දැන් කෑවා විතරයි බෑ දැන් කන්න තියනවා බෑ දැන් අසනීපයක් හැදෙන්න වගේ අපේ අම්මේ මගේ ඇඟට දෙනවා බෑ නේද එහෙමයි නේද දැන් හොඳ වුණා විතරයි බෑ ගමනක් යන්න හිත තියෙනවා ඒකෙන්ද අද බෑ කොහොමද කියලා ඊට ආවා විතරයි බෑ ඉතින් කම්මැලිකම කියන එක්කෙනා විසින් යාව හිර කරගෙන තියෙන අපේ හිතේ තියෙන ස්වභාවයක් ඒක ඒක පිටු දකින්න ඕන දේවල් හරිද ඒ වගේම තමයි හිතේ ඇති වෙන නොසන්සුන්කම නොසන්සුන් සිතක් සංසුන් කරගන්න ඒක නිකන් ඒකට කියන්නේ හුළඟේ ලෙලදෙන කොඩිය වගේ කියලා. උද්දච්ච කියලා කියන්නේ හුළඟේ ලෙලදෙන කොඩිය කියලා කියන්නේ කොඩියට මොකුත් කරන්න බෑ ඒක පටපට ගාලා ලෙලදෙනවා. අන්න ඒ වගේ අපේ හිත ලෙලදෙන්න පටන් ගන්නවා උද්දච්ච කියන ස්වභාවය තියෙද්දි. සහ කුක්කුච්ච කියලා කියන්නේ නොකල දෙයට පසුතැවෙන ගතිය. සමහර අය ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක හොඳට තේරෙන විභාගයක් කිට්ටුවේදී නොකල දෙයට පසුතැවෙනවා. ඒ කුක්කුච්ච කියන්නේ ලෞකික අරමුණකට. මේක අධ්‍යාත්මික අරමුණකදී ඒක වඩා පැහැදිලි. නමුත් ලෞකික අරමුණේදීද ඒ ඒ සැලෙන ගතිය, ඒ පස්සත්තාප වෙන ගතිය තියෙන මම පාඩම් කරේ නෑ අර එහෙමයි කියලා. අන්තිමක තමයි විචිකිච්ඡා කියන්නේ අරමුණේ කියලා තියෙන සැක මේ පංච නීවරණ ධර්මයන් ඒ සැකයෙන් අපි අතර මේ අරමුණ වලට යන්නේ තරම් සූදානම නෑ. මේ ධර්මතාවයන් ආපස්සට අදින අපිව ජීවිතේ අපි එක තැන පල්ලෙවි එකම දේ එකම දේ එකම දේ කර කර මැරෙනකම්ම සහ ඊට පසුව ඔය එකම දේ කර කර ඉන්න එකේ තියෙන ලොකු භයානකම තමයි. කාමචන්දේ නැවත නැවත යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න කාමාරමුණු කෙරේ තියෙන ලෝභය වැඩි වෙනවා. ව්‍යාපාදේ නැවත නැවත ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න දේශය උපරිම වශයෙන් වැඩි වෙනවා. මේ වගේ අකුසල් හැඟීම් වර්ධනය වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න මොකද වෙන්නේ? තමන්ගේ ඊළඟ භවය මහා විනාශකාරී තැනකට තල්ලු වෙලා යනවා. හරිද? මහා විනාශකාරී තැනකට තල්ලු වෙනවා. බොහෝ පාපයන් සිද්ධ කරනවා. නේද කාමච්ඡන්දේ වැඩි වෙනකොට ඒ ඒ අරමුණු සඳහා ඕන දෙයක් කරන්න ලෑස්ති මිනිස්සු නේද අරගෙන බලන්න අපේ රට දිහා හොඳට නේද මොකද්ද මේ වෙලා තියෙන්නේ නේද මේ අතුලාන්තයෙන් නැගෙන ගින්න කාමච්ඡන්දේ වැඩි වෙනකොට ඇතුළ ගිනි ගන්නවා වගේ දැනෙනවා ඒ ගින්න නිවා ගන්න දුවනවා හැල්මේ දුවනවා ඉතින් මේ වගේ අතෘප්තිකර තත්යකට පත් වෙලා තියෙන අපි මොකද කරන්න ඕනේ කියලා තවත් පොඩි පැත්තක් කතා කරනවා. ඔය මම කතා කරේ ඒකේ නරක පැත්තක් ගැන. ඒ කියන්නේ ජීවිතේ විඳින්න වෙලා තියෙන දුක් ගැන මේ බලන්න තව දෙයක් ගැන කතා කරන්න මම හදන්නේ මේ ශරීරය අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ සැපට තියාගන්නද නැද්ද නේද හැම වෙලෙම බලනවා කය සැපෙන් තියාගන්න ඒක සාර්ථකද දන්නේ නැහැ බොහෝ සැප පුටුවල එහෙම ඉඳගත්තාම සැප වාහන වල එහෙම නේද බොහෝ සැප වාහන වල එහෙම හොඳට ඉඳ ගන්නවා ටිකක් වෙලා යද්දි ආය නලියන්න ඕන මොකේ ඉඳගත්තා නලියන්න ඕන දඟලන්න ඕන එහෙනම් මේ කයත් එක්ක කය සැපෙන් තබා ගැනීමේ ලොකු සටනක අපි ඉන්නවද නැද්ද? හැබැයි ඒක පොඩි පොඩි තැන්වල විතරයි අපිට හම්බෙන්නේ. ඒක අර පිහිතුඩක් උඩ මොන හරි එකක් සමතුලිත කරනවා වගේ වැඩක් කියලා තමයි මට හිතෙන්නේ. පොඩි වෙලාවක සැපයක් හම්බ වෙනවා ඒකත් එක්කම අනිත් පැත්තේ මොකක් හරි කායික දුක් ඇති වෙනවා. එහෙනම් හම්බෙච්ච කයත් එක්ක අල්ලන පොරය. <laughs> නේද? බඩගිනි වෙනවා, උෂ්ණ වෙනවා, සීතල වෙනවා, ඊළඟට විපාසා වෙනවා, කියන්නේ කසනවා, නලියනවා, දනවා, රිදෙනවා. ඉවරක් නැති මේකත් එක්ක කසනකොට ඕක කසන්න ඕනේ. දනකොට හැරෙන්න ඕනේ නේද? ඒවත් එක නාවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ ඔක්කොමත් එක්ක ඊළඟට වැසිකිලි කැසිකිලි අවස්ථාවෙන් ඉඳන් ඔක්කොම මේ ශරීරය රිද්දනකොට අපි ඒ රිදීම නැති කරගන්න ඉක්මනට මොන හරි කරන ඊට වැඩි යහපන් ලෙඩ රෝගවලදී රිදීම් කියන ටික එහෙනම් කය හැම වෙලෙම අපිට දුක් සපයන ස්ථානයක්. සිත කොහොමද දන්නේ? නේද? ඒකත් එහෙමයි නේ. හොඳයි. මේ ලෝකේ අපි ඕක අවම කරගන්න සැප පුටු හොයනවා සැප ආසන සැප වාහන නේද ලෑලි පුටුවකින්වත් වැඩිය කුෂන් පුටුවකින්ද කැමති කුෂන් පුටුවකින්වත් වැඩිය කැරකෙන කුෂන් පුටුවකින්ද කැමති අය ඒතර මෙහෙම හැරෙනකොට දැනෙන්නේ නැති වෙන්න හැරෙන්න පුළුවන් දැනෙන එක නවත්ත ගන්න ලොකු උත්සාහයක් ගන්නවද නැත්ද දැනෙන එක වදයක්. එහෙනම් දැනෙන එක නවත්තන්න බොහෝ සැප ස්ථාන සැපතෙන් හොයනවා. එතකොට නමුත් ඒක හරියි නෑ. ලෝකේ හැදුවොත් එහෙම ඊට ඉස්සෙල්ලා මම හරි ශක්විති රජකම හම්බ වෙනවා කාට හරි. හරිද? නැත්නම් ලංකාවේ ජනාධිපතිකම හම්බ වෙනවා කියන්නකෝ. හරිද? කය සැපෙන් තියාගෙන ඉන්න ක්‍රමයක් තියනවද? නේද? උපරිම එකක් හොඳයි. කොහේ හරි තැනක හදලා තියෙනවා පුටුවක් කියන්නකො. ඒ පුටුවේ තියෙනවා ඒකේ ඉඳගත්තොත් කිසිම විදිහකින් කායික කිසිම රිදීමක් නැහැ. ඉන්න පුළුවන්. එහෙම පුටුවක් නවීන තාක්ෂණයෙන් හදලා. ඉඳගත්තොත් සැපදව ඉන්න පුළුවන්. එහෙම එකක් හැදුවොත් හැබැයි සිහි නැති කරලා නෙවෙයි. සිහි නැති කරු මොකුත් බෑනේ. එහෙම නැත්නම් සැපට ඉන්න පුළුවන්. එහෙනම් එහෙම එකක් හැදුවොත් ඒක දෙනවා කිව්වොත් සක්විති රජකමයි මේ පුටුවයි දෙක එකට තියලා ඉවරලා කට්ටියට කිව්වොත් එහෙම කෝක ඉල්ලයිද? පුටුව ඉල්ලනවා. මොකද සක්විති රජකමෙන්වත් එහෙම සැපට ඉන්න හම්බෙන්නේ නැහැ. හරිද? හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ පුටුවේ ඉඳ ගියාම චිත්ත පීඩා ආවොත් අර සැපෙන් වැඩ නැහැ. එහෙනම් මේ වගේ පුටුවක් එනවා නම් ඒ පුටුවේ එන්න ඕන කොයි වගේද ඉඳගත්තුත් ඔන්න ඊට පස්සේ තවත් කම්පැනි එකකින් හදනවා ඊටත් වැඩිය හොඳ පුටුවක්. තරගෙන තියෙන්නේ හැමතැනම. එයා හදලා එකම පැණියෙන් එක හදලා කියලා මේ පුටුවේ ඉඳගත්තොත් කායික පීඩාවක් නැහැ. මානසික පීඩාවක් නැහැ. දෙකම සමනය වෙනවා කියලා. මේ පුටුව නම් ලේසි කර ගන්න හම්බෙන එක නැතේ ලොකු ගාණක් යයි නේද නැත්නම් මේ වාහනේ ඉඳගත්තාම කායික දුක් ඇති වෙන්නේ නැහැ මානසික දුක් ඇති වෙන්නේ නැතුව ගමනක් යන්න පුළුවන්. එහෙම වාහනයම හැදුවොත් එහෙම නේද? එහෙනම් ඒවා සක්විති රජකමට අහලින්වත් සක්විති රජකම ඒ ඒ පුටුවට අහලින්වත් යන්න බෑ මොකද කායික මානසික පීඩා නැති කරගන්නයි ඔක්කොම දඟලන්නේ. කායික මානසික පීඩා මොකුත් නැති කායික දුක් මානසික දුක් නැති පුටුවක් හම්බුනොත් අපි පැහැදිලිවම ඒක හඹාගෙන යන්න ඕනද නැද්ද? ඒකනේ නේද ජීවිතේ අපිට ලැබිය හැකි අරමුණ. මොකක් ගැනද මම කිව්වේ? ප්‍රථම ධානය ගැන. හරිද? ප්‍රථම ධානය කියන මට්ටමට යම් කිසි කෙනෙක් අපේ පින්නත් නිපත් වුණොත් ඒ තැනත්තාට මේ මොහොතේ කායික දුක් මානසික දුක් වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙච්චලා. හරිද? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හම්බෙන පල්ලෙහාම පුටුව එක. හරිද? පහළම පුටුව. එහෙනම් අනිත් ඒවා කොහොම යද්ද? නේද? මේ ආසනේ ඉඳගන්න ඕනේ කියලා මේ ආසනේ ලබා ගන්න හුඟා කට්ටියකට හුඟා කයට වැඩි වමනාවක් නැහැ. ඇයි වමනාවක් නැත්තේ? එතෙන්ට එන්නකො එතකොට ඔය කතිකාවත කියන මාතෘකාවට එන්නයි මට ඕන කරලා තියෙන්නේ ඇයි වුණව නැත්නම් විවිච්ච කාමයේහි විවිච්ච අකුසලයේහි ධම්මයේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ඕවා අහලා තියෙනවා නේද ප්‍රථම ධානය ගැන අහලා තියෙනවා නමුත් එහි තියෙන සුවය ගැන මට වැඩිය ඇහිලා නැහැ නේද ඇහිලා නැහැ ඇහිලා ඇහිලා ඇහිලා තිබුණා නම් බොහෝ විට මම මේ පැත්තට මේ පැත්ත වර්ධනය කරන්න ගොඩ දේවල් කරයි මේක වර්ධනය කරගත්තා කියන්නේ ලෞකික ජීවිතයක් නැති වෙනවද විනාශ වෙනවද නෑ ලෞකික ජීවිතේ ඊටාම ඉහළයි හොඳට සුසර කරගත්ත සංගීත භාණ්ඩයක් වගේ හොඳ හොඳට ටියුන් කරගත්ත හිතක් එතකොට ඕන දෙයකට ඕන සින්දුවක් වාදනය කරන්න පුළුවන් හොඳට සංගීත භාණ්ඩය සුසර වෙන්න ඕන හොඳට තියුණු ආයුධයක් වගේ ඕන දෙයක් කපන්න පුළුවන් වෙන්නේ ආයුධය තියුණා මොට්ට නම් බෑ ඒකින්ද Tamanට අවශ්‍ය පැත්තට දක්කගෙන යන්න පුළුවන් කමක් තියෙන සිතක් පහළ වෙනවා ශක්තියක් හම්බ වෙනවා ප්‍රථම ධානයට වැටිච්ච කෙනෙකුට ඒකට කියනවා ditta ධම්ම සුඛ විහරණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියන දෙක ඇති වෙන තුරු සත්‍ය දුක් විඳිනවා කියලා සංසාරගතවම දුක් විඳිනවා කියලා. දැන් අපි චුට්ටක් බලන්න ඕනේ මේ සැපය කියන එක ඔය ඔහොම ඔය හාමුදුරුවෝ කිව්වට ඔබ පිළිගන්න අපි ලෑස්ති. නැහැ මේක ඇත්තටම ලැබෙන්නවද ලැබෙන්නේ කොහොමද කියලා හොයාගන්න ඕනේ නේද නැත්නම් ඇති වැඩක් නැහැ බොහෝ දුක් සහිත තැනක ඉඳලා ගිහිල්ලා හොඳට වායු සමීකරණය කරපු සැප පුටුවක ඉඳගත්තාම විවේකයක් තියෙනවද නැද්ද තියෙනවා නේද හොඳට නිින්ද එහෙම යනවා විවේකයක් තියෙනවා ඇතිකසින් රිදෙන එක ඇත්ත නේද හොඳයි දැන් අපි අවධානය යොමු කරනවා කොහොමද මේ විවේකයක් තියෙනවා කියලා දැන් කිව්වා ඒකින්ද ඊළඟට ඒ විවේකය තියෙන්නේ ඇයි මේ කායට ඇති වෙන සැපේ හින්දා අර දුක් කරදර වලින් පොඩක් අඩු වෙච්ච හින්දා දැන් මම අහනවා මේ වෙලාවේ හුස්ම ගන්නව දැවුනද මෙච්චර වෙලා නෑ ඇයි දැනුන්නේ නැත්තේ ආදානෙ තිබ්බේ නෑ ඒ ගැන ඒ කියන්නේ අවධානය ඒ ගැන නැත්තම් එහෙම එකක් ඇත්තෙම නැහැ. ඒ දැනීම හැදෙන්නේ නැහැ. ඔක දැනුන්නේ නැහැ නෙවෙයි හැදෙන්නෙම නැහැ. ඇයි එතෙන්ට ස්පර්ශයට අවශ්‍ය කරන විඥාණය යෙදෙන්නේ නැති හින්දා. ඒක අපි බොහෝ වාරයක් කියලා තියෙනවා මම ආයෙ කියන්නේ නැහැ දැන්. හරි එහෙනම් දැනීම නැහැ. නේද? මේ බණ ගැන අරමුණ තිබ්බ හින්දා මට හුස්මේ දැනීම තිබුණේ නැහැ. හුස්මේ දැනීම තිබුණේ නැහැ. ඒකයි හරි වචනය. මම අහනවා එකම කුසල සිතක් එකම සිතක එකක එකම සිතුවිල්ලක එක දිගට මට ඉන්න පුළුවන් වුණොත් පොඩ්ඩක්වත් මේ සිතුවිල්ල වෙනස් වෙන්නේ නැතුව ඒක මේ වෙලාවෙත් ඒක ඊළඟ වෙලාවෙත් ඒක ඊළඟ වෙලාවෙත් ඒක ඊළඟ වෙලාවෙත් ඒක මේ විදිහට දිගටම ඉන්න පුළුවන් වුණොත් හරි අන්න ඒ තැනේදී එහෙම ඉන්න පුළුවන් වුණොත් අන්න ඒ තැනේදී කය දැනෙයිද කය දැනීම තියේද? ඒක නෙන්න. එහෙනම් කය දැනෙන්න බෑ එතන තියෙන්නේ. එහෙනම් හරි. ඒක එහෙම වෙන්න ඕනේ. නේද? එහෙනම් එක එක සිතුවිල්ලක හිත හිර වුණොත් කය දැනීම එන්නේ නෑ. එහෙනම් කාය පස්සද්ධියක් ඇති වුණා කියනවා. කය දැනීම නැති වෙලා යනවා. ඒකින්ද ලොකු සැපයක් තියෙනවා. මම කොහොමද ඔප්පු කරන්නේ? කය කයේ කයේ දැනීම අඩු වෙන්න තමයි අපි කුෂන් පුටු හොයාගන්නේ. ටික ටික ටික ටික ලං වෙන්න බලන්නේ කයේ දැනීම නැතුවම. රූපాయని channel එක මාරු කරගන්න ඕනේ නැගිටින්න නැතුව. නේද? ඇයි නැගිටම දැනෙනවනේ කයට ඒකට කැමති නැහැ. ඒකයි ඉඳගෙන වැඩේ කරගන්න බලන්නේ. හරි එහා පැත්තේ තියෙන ෆයිල් එක ගන්න ඕනේ. නැගිටින්න නැතුව ඒකයි කරකෙන පුටු හොයාගන්නේ. හරිද? ඒ කියන්නේ නොදැනී ඉඳයි උත්සාහ කරන්නේ. අපි කියනවා අපේ ඒක ඉඳගත්තු දැනෙන්නවත් නැහැ. එහෙනම් ගමන ගිහිලා ආව දැනෙන්නවත් නැහැ. පුදුම සැපක් ආ. එහෙනම් දැනෙන්නේ නැත්නම් සැපයි. එහෙනම් දැනෙන්නම නැත්තම් කොච්චර සැපයක්ද කය දැනීමෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා ඒක කුසල අරමුණක හිත හිර කරගත්තොත් ඒක පිළිගන්නවද පිළිගන්නවා දැන් අපි මේ මේ මේ මේ මොහොත ගැනම කතා කරමු දැන් බණ අහනවා නේද බණ අහමින් හිටියත් මොකක්දෝ ඛේදනීය නිකන් පශ්චත්තාප ගතියක් මට ඕන විදියට නෑනේ අප්පා වගේ නිකන් එහෙම නිකන් මොකක් හරි <laughs> නිකන් එපා වෙන ගතියක් ඒ වගේ එන්නේ එහෙම එකකුත් දරුවෝ ගැන හරි ආදරය කරන අය ගැන හරි මොනවා හරි තමන් බලාපොරොත්තු වෙන දෙයක් ඒ කියන්නේ යම් පිච්චන්න ලබති සම්පි දුක්ඛ නේද කැමති දේ නොලැබුණා කියන එක මේ කියන්නේ මං කැමති විදිහට නොලැබුණා නේ ඒක නැත්තම් ලබාගත් දේ රැකගන්න ඕනේ කියලා පීඩනයක් වගේ එකක් බණ අහන වෙලාවේ යන්තම් ඒක දැන් දැන් මේ වෙලාවේ ටිකක් නැති වෙලා වගේ තිබ්බට නිකන් ඇතුලෙන් ක කියන අවශ්‍යතාවයක් හිත නිකන් ඉල්ලන જાතියක් මොකක් හරි එහෙම එහෙම හැඟීමක් එහෙම දැනීමක ඉන්නවද නැද්ද? නේද? කවුරුත් එහෙම ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ වදෙන් ඒ ඒ වදේ ඒ වදේ තෘප්තිමත් කරලා තියෙනවද නැද්ද? අපි තුම ගොඩක් ආදරය කරන කෙනෙක් කියලා කීසරයක් දැකලා තියෙනවද? නේද? ළමයි කියලා හිතන්නකෝ කී සැරයක් දැකලා තියෙනවද? නේද? නැත්නම් මං අකමැති දෙයක් කොතන හරි වෙනවා කියන්නකෝ. හරි මං කැමති කෙනෙක්ගේ අකමැති දෙයක් වෙනවා. ඒ පීඩණයෙන් අත මිදෙන්න කොච්චර උත්සාහ කරලා තියෙනවද? සමහර ලාට ඒවා ආයතන සකස් කරලා තිබ්බ විදියට හදාගෙන ආ හොඳයි දැන් කියලා නේද? මේ විදියට මේක සමතුලිත කර කර කර කර ඇවිල්ලා මහන්සිද නැද්ද? <laughs> මහන්සිද නැද්ද? මේක ඉන්න දෙන්නේ නෑ අපේ වින්නත් නේ අපේ හිත අපිට නිදහසේ ඉඳ තියන්නේ ඉඳ තියන්නේ එයාගේ වැඩේ මොකද්ද පාරණ කාපු බීපු නාපු ඇඳපු තැන්වල රින්ගන්න රින්ගන්න රින්ගන්න කියලා කෑ ගහන හැම වෙලේම ඇදලා දාන්න හදනවා ඒක නැති වුණොත් මේක ඇතුලින් ගිනිපත්තු කරන්න හදනවා හරිද ඒ ලණුව කාපු අපි නේද කාගේ ලණුවද හිතේ ලණුව කාපු අපි ඉවරක් නැතුව නැවත නැවත අරවම හොය හොය පෙන්න පෙන්න පෙන්න පෙන්න අස්වාස්ව නේද වින්දනය කර කර ඉන්නවා අපිට ලොකු වැරදීමක් එක වෙලා තියෙන්නේ ඒ වැරදීම වෙලා තියෙන්නේ මොකද්ද එක අරමුණකින් ඒ වගේ කාම අරමුණු නැතුව බැරි තත්ත්වයටපත් වෙලා දැන් උපදිනකොට තිබ්බ නැති ප්‍රශ්නයක් ඒක ඒකින්ද මොකද වෙලා තියෙන්නේ නිදහසක් නැහැ හිත හැම වෙලෙම අවිවේකී හැම වෙලෙම යටින් හිතනවා නේද යටින් හිතනවා මේ ගමන යනකොටවත් දකින්න හම්බුනොත් නේද අතනින් නේද පයින් හම්බුනොත් මෙතනින් පයින් හම්බුනොත් ඔය වගේ නේ දැන් දකීවා දැන් දැන් ඇසේවා දැන් විඳින්න ලැබේවා කියලා මොන හරි ඉල්ලන ගතියකින් අතෘප්තිමත් රත් වෙන ස්වභාවයකින් නිදහසක් නැතුවම ජීවත් වෙනවද නැද්ද නේද මේ හොඳ සිතුවිල්ලක් ඇති වෙනකොට ඊට පස්සේ අර වගේ අර කෝලං කෑල්ලක් එනවා කොහේ හරි ඇවිල්ලා රිදවනවා නේද මම ඒවට කියන්නේ කෝලං කියලා හරිද ඒ මොකද කෝලං කියන්නේ ඇයි නේද ඉවරක් වෙන්නේ නෑ මේවා ඉවරක් වෙන්නේ නෑ. ඉතින් ඉවරක් වෙන එක අපිට තේරෙන්නේ නෑ. එතකොට තමයි කෝලමක් වෙන්නේ. හොඳයි. ඇත්තටම හිත මම මෙහෙම කියන්නම්. ඔය වගේ පීඩනයකින් ඉන්න වෙලාවල් තියෙනවා. හරි? අපි ලොකු චිත්ත පීඩාවකින් හිතේ කාලයක් මතක් කරගෙන මොකක් හරි වගේ කැමති දේ නොලැබීමක් ඉඳලා හරි පීඩනයකින් නිකන් එපා වෙලා වගේ අනේ මන් දන්නේ ඔක්කොම එපා වෙලා තියෙන වගේ කීක හිතේ දේ වෙලාවක් තියෙනවා. එහෙම ඒ වගේ ඉන්නකොට ඔන්න අපිට හදිස්සිය වේගවත් වැඩක් කරන්න යදෙනවා. හරි? වේගවත් මොකක් හරි කාර්යබහුල, ඉතා කාර්යබහුල වැඩක යෙදෙන්න සිදෙන හරියට නිකන් මල ගෙදරක් වුණාට පස්සේ හත් දවසේ දානේ ආවා වගේ. හරිද? එතකොට මොකද වෙන්නේ? ඒකට වේගෙන් වැඩ කරන්න ගියාම සමහරට පැයකට දෙකකට විතර අර පීඩාකාරී සිතුවිල්ල එන්නේ නැතුව යනවා. නේද? ඊට පස්සේ ආය ආය එනවා. ආය ආපු වෙලාවට අමතක වෙලා තිබ්බා අමතක වෙලා තිබ්බේකේ සුවයක් දැනෙනවද දැන් ආය දුක එනකොට තමයි තේරෙන්නේ අර අමතක වෙලා තිබ්බ වෙලාවේ හොඳයි කියලා ඒ වගේ වෙනවා සමහරලාට රෑ ගොඩාක් දුකෙන් නිදා ගන්නවා මොන හරි කාරණාවකින්ද නිින්ද ගිහලා ඇහැරිලා නිකන් තප්පර දෙක තුනක් ඕනනම් තප්පර 30ක් විතර සැනසෙල්ල ඉන්න එක පාට මොකද වෙන්නේ අර ඊයේ තිබ්බ ප්‍රශ්නේ <laughs> මතක් වෙනවා මතක් වුණා මෙතන නිින්ද මෙහිටියා නම් ඊට වැඩිය හොඳයි නේද? ඒ වගේ අපි පීඩිත ස්වභාවයක ඉන්නවා. අන්න ඒ తত্ত্বයට හේතුව අර පරණ සිතුවිල්ලට ආයෙ හිත එනින්ද. හොඳයි. එක තනි සිතුවිල්ලක හිත නැවැත්තුවොත් ඒ වෙලාවේ ඔය ඉල්ලන ඒවා, පිච්චෙන ඒවා, දැවෙන ඒවා මොකුත් තියෙයිද? ඇයි අර මතක වෙන්නේ නැහැ නේද? නේද? එහෙනම් ඔන්න අපේ ළඟ තියෙන හිත අපේ තියෙන මානසිකාරය හදන්න පුළුවන් තත්ත්වයක් ඒක. හරිද? අපේ තියෙන මානසිකාරය හදන්න පුළුවන් තත්ත්වයක් තමයි කුසල අරමුණක. අකුසල අරමුණ වල කොහොමද සත්‍යයෙන් දැවීම තියෙනවා. හරිද? අකුසල අරමුණුත් එක්ක යන්න බෑ මේ. ඔය කියන වැඩේ කරන්න බෑ. මොකද ඒකත් එක්ක හත් වෙන දැවෙන නේද ස්වභාවය තියෙනවා. ඒක අපහසුයි. කුසල ආරම්මණයක්. එක එක්ක මෛත්‍රිය හරි, එක්ක අනිත්‍ය හරි, අසුභය හරි මොන හරි කුසල ආරමුණක් අරගෙන අන්න ඒ අරමුණේ විතරක් හිත නවත්තන්න පුළුවන් ස්වභාවයක් තියෙන උපකරණයක් තමයි හැමෝටම තියෙන මනසකාරය කියලා කියන්නේ. හරිද? එන්නේ එහෙම එක්ක නැවැත්තුවොත් මොනවද වෙන්නේ? එහෙම එක්ක නැවැත්තුවොත් එතනින් එහාට එයාට කාමච්ඡන්තියෙන් දෙයක් නැහැ එතන, ව්‍යාපාද නැහැ, තීන මිද්ද නැහැ, උද්දච්ච කුච්ච නැහැ, විචිකිච්ඡ නැහැ. ඒක නවත්තපු වෙලාවට. අනිත් ඒ අරමුණේම හිත තියෙන හින්දා කායික දැනීම නැහැ. ඔන්න ඔය අවස්ථාව උදා කරගත්තොත් යම් හේකින් කොච්චර සෝදායක වෙන්න ඕනද එහෙනම්. හරිද? මෙන්න මේ හිත ඉල්ලන වෙහෙස නැති වෙනකොට හිත ඇතුලෙන් මහා අමානුෂික ප්‍රීතියක් එනවා. ඇයි ඒක මං අමානුෂික කිව්වේ? ඒක බ්‍රහ්මයින්ට තියෙන જાතිය ප්‍රීතියක් හින්දා. හරි? ඒක මහා විශාල ප්‍රීතියක් වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රීතියෙන්ද හේතුව තමයි බරෙන් නිදහස් වීම. හිත බරෙන් නිදහස් වෙනවා. හරි? ඒ වෙලාවට මතක් වෙන්නේ නැහැ. දෙක දිගට ඒක තියෙන හින්දා ඔක්කගෙම අත මිදිච්ච ස්වභාවයක් ඒ ස්වභාවයෙන් හින්දා ඒ අරමුණේම ඇඳලා තියෙන හින්දා කායික සැප කියන විවේකයක් මානසික විවේකයක් හින්දා මොකද වෙන්නේ මානසික විවේකයේ හින්දා ලොකු ප්‍රීතියක් ඇයි අර ඉල්ල ඉල්ල ඉල්ල ඉල්ල ඉල්ල ඉල්ල හරියට මම ඔකට කියන්නේ දඟ වැඩ කරන දරුවෙක්ව පොඩි දරුවෙක්ව බලා ගන්න ඉවරක් නැතුව දඟ කරන පොඩි දරුවෙක්ව බලා ගන්න ආයම්මා කෙනෙක් ඉන්නවා ළමයාට නිින්ද ගියොත් දැන් මෙයාට එපා වෙලා තියෙන්නේ මෙයාත් එක්ක දඟ කරලා ඉල්ලන ඉල්ලන දේවල් දීලා හරිද මෙයා කෑ ගහනවා හපනවා බඩු විසි කරනවා එහෙම කෙනෙක් කියන්නේ පොඩි එක්කෙනා ළමයාට නිඳ ගියොත් ආයම්මට මොකද හිතෙන්නේ හම්මේ යන්තම් කියලා විවේකයේ හින්දා ලොකු ප්‍රීතියක් ඇති වෙනවා නේද ඈ විවේකයේ හින්දා ලොකු ප්‍රීතියක් ඇති වෙනවා අන්න ඒ වගේ ඒ ළමයාට වැඩි දඟ හරිම කරදර කරන හූරන පොඩි කරන හිදවන ළමයෙක් තමයි අපේ හිත කියන්නේ එතකොට අර වගේ කුසල ආරම්භණයක නැවතුවා කියන්නේ එයාට හරියට නිින්ද ගියා වගේ ටික වෙලාවකට. ඒක හින්දා ලොකු ප්‍රීතිය එන්න පටන් ගන්න ඇතුලෙන් කායික සැප සහ නේද මේ මේ විවේකයෙන් හින්දා කායට ඇති වෙන විවේකයෙන් හින්දා ලොකු සැපයකුත් හිතට ඇති වෙන විවේකයෙන් හින්දා ලොකු ප්‍රීතියකුත් උපදිනවා. හරි. අන්නේ ඉදීමත් එක්ක මොකද වෙන්නේ? අන්න ලක්ෂණ ටික තියෙනවා උතන. ওই වැඩේ කරන එක්කෙනාට කියනවා අපේ මානසිකාරයේ තියෙන ලොකු වැඩක් කරන එක්කෙනෙක් ඉන්නවා. එයාට කියනවා විතක්ක කියන චෛතසිකය කියලා. එයා තමයි අපිට ඔය සාමාන්‍ය ජීවිතේදී තෝ වැඩේ කරන්නේ. වාහනයක් ගන්න ඕන කියලා හිතුණාට පස්සේ හිතුණා කියනකොට හැන්දෑවක වාහනයක් දැකලා මම මම මේ මේ වාහනයම ගන්න ඕන මේ જાතිම එකක් ගන්න ඕන කියලා. ඊට පස්සේ මමද කරන්නේ මේ හිතද කරන්නේ ඒක හැම වෙලෙම මතක් කරන එක. නේද? මගේ හිතේ වැඩක් තියෙනවා මම මේ හිතට පණිවිඩයක් දීලා නැහැ ඕකේ නම්බර් සැරෙන් සැරේ මතක් කරන්න හෙටත් මතක් කරන්න කියලා නැහැ මෙයාගේ වැඩේ අරක මතක් කරන්නේ දකින දකිනකොට නේද වෙනදට ඒ જાතිය වාහන දැක්කට ගානක් වුණා දැන් පාරේ තියෙන වැඩිපුර එව්වා නේද එතකොට ඒ වගේ මේ ස්වභාවයකටපත් වෙන්න හිත නැවත නැවත ඒ අරමුණේ නංවන ක්‍රියාව කරන චෛතසිකයට කියනවා විතක්ක චෛතසිකය කියලා අන්න එයා තමයි මේ මේ මේ වෙලාවේ අධිපතිභාවයට යන්නේ එයා මොකද කරන්නේ අර අපි එකම අරමුණක් අරගෙන නැවත නැවත මෙනෙහි කරන්න ගත්තාම භාවනාවකදී එක චිත්තයක් උපදවා ගන්නවා. මෛත්‍රිය නම් මෛත්‍රී චිත්තය, අසුභ චිත්තය, අසුභ අරමුණක්. ඒ අරමුණ උපදවාගෙන නැවත නැවත නැවත නැවත අපි ඒක මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මොකද වෙන්නේ? අපේ හිතම ඒ අරමුණේ නංවනවා ආය ආය නංවනවා ආය ආය නංවනවා අන්තිමට පැයකට එක සැරයක් දෙසරයක් නම් ආවේ පැයකට 10 15 සැරයක් ඒක එන්න පටන් ගන්නවා එනවා ඇත්තටම හරිද 10 15 සැරයක් නම් ආවේ නැවත නැවත දවස් දවසකට වාර ගාණක් මේක පුරුදු කරනකොට ඊටත් වැඩි වාර ගාණක් එන්න පටන් ගන්නවා. ඔහොම ඔහොම ඔහොම ඇවිල්ලා අන්තිමට මොකද වෙන්නේ? විනාඩියකට 10 15 වතාවක් වෙනවා භාවනා කරද්දී ඊටත් වැඩි වැඩි වෙලා වැඩි වෙලා අන්තිමට මේකේ ප්‍රතිඵලය මොකද්ද? එක දිගට ඒකට කියනවා චේතසෝ අබිනිරෝපණා. අප්පනතක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණා කියලා මෙන්න මේ ওই தත්ත්වයටපත් වෙන හිතෙහි නැගෙනවා ඒ සිතුවිල්ල. මෛත්‍රිය නම් මෛත්‍රිය නැවතිලා ඉන්න පුළුවන්කම තියෙනවා. අසුබේ නම් අසුබේ නැවතිලා ඉන්න පුළුවන් නැවතිලා කියන්නේ එක සිතුවිල්ලක් නැවත නැවත හට ගන්නවා කියන්නේ. අපිට දැනෙන්නේ ඒතර කොහොමද? නේද? එකම එකම එකම එකම එකම එක එක දිගට පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් එකම දේ එනවා නම් අපිට දැනෙන්නේ එක තැනක ඉන්නවා වගේ. නේද? එහෙනම් අන්න එහෙම නැවතිලා ඉන්න පුළුවන්කම ඇති කරගන්න පුළුවන් මේ මානසික කාර්යයේ ඒ ශක්තිය තියෙනවා. මොකද අපි ළඟ විතක්ක චෛතසිකය තියෙන හින්දා. එතකොට මේ අරමුණට හිත නංවනවා, මේ අරමුණ තේරුම් ගන්න එකට කියනවා විචාර කියලා. එතන විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන පහ තියෙනවා. ඉතින් ওই தත්තරපත් වුණොත් තමයි කෙනෙකුට කියන්න පුළුවන් මම ප්‍රථම ධානයටපත් වුණා කියලා. ඉතින් අන්න ඒක සාමාන්‍ය මිනිස්සෙකුට ලං වෙන්න බැරි ඉලක්කයක් නෙවෙයි. හරි? ලං වෙන්න පුළුවන් ඉලක්කයක් අවශ්‍ය කරන්නේ කැපකිරීමයි. හරිද? අවශ්‍ය කරන එක අපි කිරීමයි. එන්න ඒ අවස්ථාවට අපි ආවොත් තමයි අපිට මේ ලෝකයේ තියෙන දේවල් වලින් මොහොතකට අත මිදෙන්න පුළුවන් වෙන්නේ. කය කියන මට පීඩා කරන, සිත කියන මට නිබඳව දුක් ඇති කරන මේ ක්‍රියාවලියෙන් මොහොතකට අත බෙදෙනවා මේකට කියනවා කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය ඒ පස්සද්ධිය හේතුවෙන් අපිට ඇති වෙන ප්‍රීතියක් තියෙනවා ඒක අත්විඳින්මින් ඔය කියන චිත්ත ඒකාග්‍රතාවයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා ඒ தත්තරපත් වුණාම ටික ටික කය සංසිඳිලා සිත සංසිඳිලා ඒකට කියනවා ප්‍රථම ධ්‍යානය කියලා නැත්නම් සම්මා සමාධිය කියලා කියනවා. හරි. ඉතින් මේක අත්විඳින්න අපි යම්කිසි කැපකිරීමක් කරමින් ලෞකික ජීවිතේ ජීවත් වෙන අය සැප හොයාගෙන යන අපි අද අපි මේ කතා කරන්නේ ලෞකික ඉලක්කමක් ඉලක්කයක්මයි. හරි ප්‍රථම ධ්‍යානය කියන්නේ ලෝකෝත්තර தත්ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන ලෞකික ඉලක්කයක්. හරිද? ඒක මේ නිවනක් ගැන නෙවෙයි. මේකෙදි ඇති වෙන ප්‍රීතිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොච්චර ලොකුද කියනවා නම් දිව්‍ය ලෝක ප්‍රීතියට වඩා වැඩි කියලා. මේ මනුස්ස ලෝකේ නම් ලොකු ප්‍රීතියක් භුක්ති විඳින්න තියෙන අවස්ථාවක් තමයි අපි මේ අතහැරගන්නේ. මනුස්ස ජීවිතයක් ලැබිච්ච අපිට ඉහළම තැනකට යන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේකට අඛණ්ඩ භාවනාව පුහුණු කිරීමක අවශ්‍යතාවයක් තියෙනවා. අනිත් එක මේකෙදි අපිට ලැබෙන අනිත් ලාභය තමයි මෙවැනි හිතක් ඇති කරගත්තාම ඒක අසුබයට යදෙවොත් වේගෙන් අසුබය වැඩනවා ඒක විදර්ශනාවට යදෙවොත් වේගෙන් විදර්ශනාව වැඩනවා මෝහාත් කරගත්ත පිහිය වගේ කියලා කියනවා ඒකයි හරි ඒ විතරක් නෙවෙයි මෙවැනි ඒක ඒකාග්‍රතාවය හුරු කරපු කෙනෙක් ඉන්නවනම් හරිද එයාට යම් කිසි පොතක් බලන්න ගත්තොත් ඒක තුල එක දිගට ඒක කරන්න පුළුවන් හරි මොකද එයා කාමච්ඡන්දය මෙල්ල කරගත්ත කෙනෙක් ව්‍යාපාදය මෙල්ල කරගත්ත කෙනෙක් තීන මිද්ද මෙල්ල කරගත්ත කෙනෙක් හරිද එහෙම තමන්ගේ තේන අර පීඩාකාරී සිතුවිලි මෙල්ල කරගත්ත කෙනාට තීව්‍රව ඕනම අරමුණකට යන්න පුළුවන් දෙයිද? යන්න පුළුවන් යා ශක්තිමත් හිතක් තියෙන කෙනෙක්. හරි? එතකොට මේ தত্ত্বයන් අපි දැන් දැනගත්තානේ. මේක ළමයින්ට ඕනේ නැද්ද දන්නේ නේද? අපේ ළමයින්ට තමයි මේක ඕනම. ළමයින්ට මේ தත්තට ඉක්මනටපත් වෙන්න පුළුවන්. හරි? මේ වගේ දෙයක් තියෙන කෙනෙකුගේ කාමචන්දේ අඩුයි කියලා මම කියන්නේ අලුතෙන් වැරද්දකට පෙළඹෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ සිත තුළ තියෙනවා ප්‍රතිරෝධන ශක්තියක්. හරි? අන්න ඒක තමයි අපිට මේ රටේ අපේ ළමා පරපුරට අද කාලීනව තියෙන්නේ මොකක්ද? දැඩි ප්‍රශ්නයක් තියෙනවා දෙමාපියන්ට පිටිපස්සෙන් ගිහිල්ලා ඔක්කොත් ළමයි බේරන්න බෑ. එහෙම වෙලාවට එයාලට දෙන්න ඕන ආයුධයක් අතට. හරිද? සතුරෝ බහුල නම් නේද? අම්මා තාත්තා ආයුධ අරගෙන ළමයින් ආරක්ෂා කරගෙන යන එකද හොඳයි. නමුත් අම්මට තාත්තට ආයුධ අරගෙන හැමතැනම ඉන්න බෑ. නේද? හැමතැනකම ඉන්න බෑනේ. ඉතින් අයින් කරලා ඉන්න නේද? මොකද ඉස්කෝලේ පන්තියේ ඉඳන් ඉන්න පුළුවන් ය. නේද? එහෙනම් ආයුධ ළමයි අතට දෙන්න ඕනේ. ඇත්තටම ප්‍රථම ධානයේ මට්ටමක් කෙසේ වෙතත් ඒ ආසන්න මට්ටමකට යම් කිසි සමාධියක් අපි තුලත් වර්ධනය කරගෙන ළමයි තුලත් මේක වර්ධනය කරවුවොත් ඒ අය වැරද්දට පෙරෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි ඒකට පීඩාකාරී තත්ත්වයන් අයින් වෙනවා අධ්‍යාපනයේ නොබිය මුණ දෙන්න පුළුවන්කම තියෙනවා කෙටි කාලෙකින් ලොකු වැඩක් කරන්න පුළුවන්කම තියෙනවා අඩුම තරමින් විභාගයේ වෙලාවේ පැය තුනක ලොකු ඒකාග්‍රභාවයක් ඕනද නැද්ද අර අවුරුද්දෙම ඉගෙන ගත්ත ඒවා එක පැය තුනේ පුරගා බලන්න නේද එහෙනම් තතු දන්න දෙමාපිය මොකද කරන්නේ මෙයාට මේ කරුණ විතරක් උගන්ලා මදි ඒ කරුණ වල ඒකාග්‍රතාවයක් ඇති කරන්න මෙයාට සමාධියක් වර්ධනය කරන්න ඕනේ කියලා නේද? ළමයින්ගේ සමාධිය පිළිබඳ සැලකිලිමත් වෙනවා. හොඳයි. හැම දෙයකම විසඳුමක් ඔතන තියෙනවද නැද්ද? නේද? ලස්සන ජීවිතයක් හදාගන්න, ලෞකික ජීවිතයක් හදාගන්න මනස එක්තැන් කිරීම අත්‍යවශ්‍යද නැද්ද? නේද? අනිත් එක තමයි හොඳට පීඩා විඳින විඳින්න වුණොත් එහෙම යම් වෙලාවක ඒ වගේ කෙනෙකුට ලොකු පීඩාවක් ආවොත් ඇස් දෙක පියාගන්න මාත්‍රේ විතරයි. හරිද? හොඳට පුහුණු කරලා ඉන්න අයට පීඩා එනව නැතුව නෙමෙයි. හරිද? ලොකු ප්‍රශ්නයක් එනවා. නමුත් හැබැයි යාට ඇස් දෙක පියාගෙන අර කියන මානසික தත්ත්වය මේක තුලින් උපදවාගෙන දුක් දුක් නැති කරගන්න පුළුවන්. ඒලා ප්‍රථම ධ්‍යානයට ඇවිල්ලා නෙවෙයි. ඒ ඒකාග්‍රතාවය විසින් එයාගේ නොසන්සුන්කම් නැති කරලා දානවා. හරිද? එඳ ඕනම අවස්ථාවකට භාවිතා කරන්න පුළුවන් උපකරණයක්. එහෙනම් අපි මොකද කරන්න ඕන? මම ආරාධනා කරන්නේ කරන්න. හරිද? කරන්න ඕනම වයසකදී ඕනම තැනකදී කරන්න පටන් ගන්න. කරන්න පටන් අරගෙන ඒ විතරක්මදි හැම තැනම කියන්න ඕනේ. සමාජ කතිකාවත කියලා අපි මේ කතා කරන්නේ ඕන නැති ධර්මයක් නෙමෙයි. නේද? කතා කරන්නේ මේවා සමාජගත කරන්න ඕනේ. සමාජගත කරන්න නිබඳව নিরතුරුව පළවෙනි දේ තමන්ගේ අතට හයිය අරගෙන ඔවා කරන්න ගියාම තේරෙනවා ඉතාමත්ම ප්‍රායෝගිකව කරන්න ගියාම එන බාධා ටික හොඳට තේරෙනවා. අන්නේ බාධා ටික තෝරගෙන මොකද කරන්නේ අපි බලන්න ඕනේ ඒ ඒ ටික අපිට එන බාධා ටික තේරෙනකොට තමයි පින්නොත්නේ අපිට වෙන කෙනෙකුට උගන්වන්න පුළුවන්. ඒකද මේකත් මේ සටනට ලෑස්තිලා තමන්ව දිනන්න. එතකොට තමන්වත් දිනාගෙන අනිත් අයත් දිනා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ විතරක් නෙවෙයි හැම ශේෂ්ත්‍රයකම දිනුවකට යන්න නම් චිත්ත සමාධිය වර්ධනය කරන්න ඕනේ කියන එක සමාජගත කරගන්න අමතක කරන්න එපා. ධර්මයේ අපිට ඉතා ප්‍රායෝගික මේ වගේ ක්‍රමවේදයක් තියෙනවා කියන එක ගැන නේද? අපේ අතුලාන්ත අතුලාන්ත ප්‍රබෝධයක් ඇති කරගන්න ඕනේ. අතුලාන්ත හැඟීමක් ඇති කරගන්න ඕනේ. අනිත් අයටත් මේවා කියලා දෙන්න ඕනේ කියලා දීලා බුදුරජාණන් වහන්සේට සාධාරණයක් ඉෂ්ට කරලා ඇයි මම එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ පිරිසක් ඇති වෙයි කියලා. මම විවේකීව ඉද්දී ශාස්ත්‍රයන් වහන්සේ විවේකීව ඉද්දී ශාවකයා විවේකීව නැතිනම් ධර්මය දායාද කරගත්තේ නැහැ කියලා බුදුහාඳුරු දේශනා කරා. එහෙනම් බෞද්ධ විදිහට අපිට උරුම වෙච්ච දේ දායාද කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න. ඒ සඳහා තමන්ගේ හිත තුළ මේ මොහොතේ කැමැත්තක් ඇති වුණා නම් ඒක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරලා එවැනි තත්ත්වයකට පත් වෙන්න කටයුතු කරන්න. අන් අයටත් මේ දේවල් කියලා දීලා ශාසනික වශයෙන් තමන්ගේ යුතුයකම ඉෂ්ට සිද්ධ කරන්න. හොඳයි අද දවසේ අපිට මේ සාකච්ඡාව සඳහා ලැබෙන කාලය මෙතකින් නිමවටපත් වෙනවා. නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම අවශ්‍ය කරන ඒ දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිස. මේ ආයුණෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා ඒ සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම උතුම් සමාධිය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.